ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් සංඝහරු ආදාවක් අපි කරගෙන යන නිවනේ නිවීම දේශනා පිළිබඳව සමාලෝචනයේ අපේ ශක්ති ප්‍රමාණය කරගෙන යනවා අපි ඉස්සලා මේ පැයදී බණ ඇහුවා දැන් අපි ඒක ලිඛිත පොත අරගෙන අපි ඒක සමාලෝචනයට ලක් කරනවා අපි මේ වෙනකොට දේශන 11ක් ඉවර කරලා තියෙනවා කවුරුත් දන්න පරිදි අද සැප්තැම්බර් 11 10 අපි අද පටන් ගන්නේ දේශනේ 12.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 ඒතං සන්තං ඒතං පනීතං යදිදං සම්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං. මෙය ශාන්තය මෙය ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම, තණ්හා වශය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාණය. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයෙන් අවසරයි. නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 12 වන දේශනයයි මේ. කාලයේ වැල්ලෙන් වැසී ගිය බෞද්ධ දර්ශනයේ ඊටා ගැඹුරු අංශයක් හෙලිකර ගැනීමට උපකාර වන පපංච නිප්පපංච යන පද දෙක පසුගිය දේශනයේ ආරම්භයේදී අපි මතු කරගත්තා. මදුපිණ්ඩික සූත්‍රයෙන් ආරම්භ කළ අර්ථ විවරණයේදී අපට මෙතෙක් මතු වුණේ මෙතෙක් අපට පැහැදිලි වුණේ මේ පපංච යන්න ඉන්ද්‍රිය ඥානයේ එක්තරා ඕලාරික අවස්ථාවක්, මෝරාගිය අවස්ථාවක් පෙන්눔 කරන වචනයක් බවයි. සාමාන්‍යයෙන් භාෂා ව්‍යවහාරයේදී දිග්ගැස්සීම, විස්තර කිරීම, වචන වැඩිපුර යෙදීම යන අර්ථ ඇති පපංච යන පදය ඉන්ද්‍රිය ඥානය පිළිබඳව යෙදෙනකොට ඊට වඩා විශේෂ අර්ථයක් පෙන්눔 කරන බව අපට මදුපිණ්ඩික සූත්‍රයෙන් පෙනී ගියා. ඉන්ද්‍රිය ඥානය පිළිබඳව කල්පනා කරලා බලනකොට මේ පපංචයෙන් කෙරෙන්නේ සංඥා මත පිහිටලා විතර්ක කරලා ඒ විතර්ක උඩ පපංච කිරීම නිසා අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයට අයත් ඒ ඒ ඉන්ද්‍රිය ආරම්මණයන් පිළිබඳව ඇතිවන පపంచ සංඥා සංඛා නැමැති දෙයක් ඒ ඉන්ද්‍රිය ඥානය මෙහෙ වූ පුජ්‍යලයාව වැඩ පවත්වන බව යටපත් කරන බව මදුපින්නික සූත්‍රයෙන් අපට පෙනී ගියා. මෙයින් අපට තේරෙනවා ඉන්ද්‍රිය ඥානය නිසා මිනිසෙකු තුළ ඇතිවන යම්කිසි මෝහනයක්, ඉහවහා යාමක්, ව්‍යාකූල තත්වයක් මේ පపంచ යන වචනයෙන් හැඳින්වෙන බව. අටුවාචාර්යින් වහන්සේලා මේ වචනයට අර්ථ කීමේදී බොහෝ විට උපකාර කරගත්තේ පමත්ත පමාද මදන යන වචනයි. කේනට්ඨේන පපංචෝ මත්ත පමත්තාකාර පාපනට්ඨේන මේ එක තැනක දෙන විවරණයක්. කවර අර්ථයකින් පපංච වේද? මත් වූ අතිශයින් මත් වූ ආකාරයකට පමුණුවන අර්ථයෙන්ය කියලා ඒ විදිහට විවරණය කරනවා. තවත් තැනක කියනවා පපංචිතාච හොಂತಿ පමත්තකාර පමත්තකාර පත්තා ප්‍රපංච වූවාහු වෙතුයි. එනම් ප්‍රමත්ත තත්වයට අතිශයින් මත්තුව තත්වයට පත් වූවාහු වෙති. එහෙම නැත්නම් සමහර අවස්ථාවල කියනවා මදනාකාර සම්ටිතෝ කිලේශ පපංචෝ කියලා මත් කරවන ආකාරයෙන් පිහිටි කෙලෙස් පපංචය කියලා. ওই විදිහටත් තේරුම් කරනවා. බැලූ බැල්මට මේ පපංච කියන පදය පමාද කියන වචනයට සමානයි. සමාන අර්ථවත් හැටියට සලකන්න පුළුවන්. නමුත් එක්තරා සියුම් අර්ථ භේදයක් තියෙනවා. පමාද කියන වචනයෙන් හැඟෙන්නේ මූලික නිරුක්ති වශයෙන් බැලුවත් අතිශයින් මත්වීම කියන අදහසයි. මූලිකව තිබෙන්නේ. එයින් අපට හැඟෙන්නේ මත්වීම නිසා ඇතිවන නිෂ්ක්‍රීයත්වයක්. එහෙම නැත්නම් අකර්ණ අකර්මණ්‍ය භාවයක්. වැඩ කරගන්න බැරි බවක් වගේ හැඟෙනවා මේ ප්‍රමාද කියන වචනයෙන්. ඒ නිසා සාමාන්‍යයෙන් සිදුවෙන්නේ කල යුතු වැඩය පැහැර හැරීමක්. එහෙම නැත්නම් අතපසු වීමක්. ඒ ප්‍රමාදයෙන් වන දේ. නමුත් අපි කලින් දැක්වුවා පపంచ කියන වචන නිරුක්ති වශයෙන් බලනකොට විහිදී යාම, විස්තරය, වචන වැඩිපුර යෙදීම කියන අදහස තියෙන නිසා ඒ වචනේ එයින් අපට හැඟෙන්නේ නැහැ නිෂ්ක්‍රීයත්වයක්. මෙතනදී පොඩ්ඩක් මෙතන තමයි අතරම ඥානද සාංශිකෙන් අපේ කාලේ සාසනයට වෙච්ච සේවය ඔය වචනේ කවුරක්වත් විස්තර කරලත් නැහැ විස්තර කරන්න ඒ නිසා සමත් කෙනෙක් ඉඳලත් නැහැ කලින් ඉඳලා තියෙන ඇත්තටම ඒ ඔක්කොම යට වෙලා මේ নানা ආකාර මති මතාන්තරුන් යට වුණා ප්‍රපංච කියන වචනේ ගත්තෙම නෑ කවුරක්වත්. සරච්චන්ද්‍ර මහත්තයා ඊආර් සරච්චන්ද්‍ර මහත්තයා early Buddhist thoughts of concept කියලා පොතක් කියලා තිබුණා හිතා ගන්න බෑ. යා අපි දක්ෂ අපි දන්නේ සාහිත්‍යකාරී කියලා. නමුත් මේ වචනේ අරගෙන විස්තර කරලා තිබුණා කොහොමද මේ ප්‍රපංච කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ නිසා ඥානන්ද සාංශට ඉස්සරලා මහායාන තේරවාද දෙකටම ගැලපෙන්න මේ වචන ඇත්ත හොඳට විස්තර කරලා තියෙන එක සිංහලට එච්චර ආවේ නැහැ PhD thesis එකක් විදිහට නතර වුණා. ඒකයි ඔය 6 existentialist ආ ඔය 6 existentialist කියන පොතේ කියගාඩ් එහෙම නැත්නම් සෝරේස් කියගාඩ් එහෙම නැත්නම් ඒ තුන් දෙනෙක්ගේ එව්වා විග්‍රහ කළ තිබුණා ඥාන වීරහාමුදුරුවෝ ඒ ඥානවීර හාමුදුරුවන්ගේ අදහස් සහ සරච්චන්ද්‍ර මහත්තයාගේ පොත් දෙක කියලා බලපුවා ඥානසංශික හරි ලස්සනට තේරවාදයට ගැලපෙන විදිහට පුදුම බැලන්ස් එකකට ගෙනාවා. ඉතින් ඒ සේවය ලෝකේම වෙච්ච වැඩක්. ඒක උනේ දොඩන්දුවේ. නමුත් පස්සේ ඉස්තර උනේ මිත්‍රල් නිසනවානේ. නිසා මිත්‍රල් නිසනවානේ ඒ මට්ටමේ ලෝකේ කේන්ද්‍රස්ථානයේ බවට පත් වුණා. ඉතින් ඒක හෙලිකරනද තමයි ඥානාරාම ස්වාමීන් වහන්සේට ඕනේ උනේ මේ ස්වාමීන් වහන්සේ ලවාම සංඝයාට කියලා දෙන්නේ. මොකද එතකොට සංඝයා මේ ලයිස්ට් වගේක් කටපාඩම් කරගෙන නිවන කියන්නේ මේකයි මේකට පස්සේ මේකයි කියාගෙන බුද්ධ ධර්ම ඉගෙනගෙන අනාගෙන. ලොකු සාංශයෙන් තමයි උඩ උඩගෙඩි දුන්නේ. පස්සේ ලොකු සාංශ තේරෙනවා මල පැන්නයි කියලා. ඊට පස්සේ ඥානන්ද සාංශ බොහොම පැකිලීමේ ඔය නිවන එළිවීම දේශනා හිලිපත් කරලා දැන් 12 වෙනි දේශනාවට එනකොට 33 මොන ප්‍රපංච කියන වචනෙට 11ෙමත් එනවා. ඒ වගේම තමයි ඥානන්ත සාංශිකේ concept and reality කියන පොතේ පිටු 30 ගණක් යනකම් වචන විග්‍රහ කරන්නේ. ඒකට පසුබිම පෙන්නලා දෙනවා. ඔය වගේ උදාහරණයක් ගත්තොත් ප්‍රපංචයක් තමයි භවංගේ කියන්නේ. කදාකත් බුදුරජාණන්සේ දේශනා කරපු නැති වචනයක් අත්‍යන්ත වචනයක් කරගෙන ප්‍රපංචයක් හදාගෙන ඒ ස්ථිරසාර දෙයක් තියනවා කියනවා. ඉතින් අපි ධර්මේ කොහොමඩක්වත් ඉස්තර කරන්න බෑ. ඔය භවංගේ නැතුව. ඉතින් භවංග කතාව සරච්චන්ද්‍ර මහත්තයා අස්සන්ට විස්තර කරනවා. ඇකඩමිකලි ඥාන දාමරගේ සිවුරු දාගත්තෙත් නැහැ ඥාන දාමරගේ භාවනා කරෙත් නැහැ. ඇකඩමිකලි විස්තර කරන එක භවග්ගේ වෙන්න පුළුවන්. නැත්තම් සංඥග්ගේ වෙන්න පුළුවන්. නමුත් මේකේ භවංගී කියලා එකක් තියෙනවා. ඒක අපේම පබැඳුමක් නෙවෙයි. තේරවාදී තියෙන ආලේ විඥානයි කියලා එකක්. ඒ ආලේ විඥානයයි ඒකෙම මේ පැත්තට හදාගත්ත ඔය කියන මත් වීමක්. ඔය කියනකොට හැඟුම්overline යමක් මොකද්ද ආරූඪ කරනවා. අන්නේ ආරූඪ කිරීමට ප්‍රපංච කරනවා කියන ලස්සන ගැළපෙනවා. ඒක කියනවා හරියට මේ බෙන්ස් කාර් එකක් අරගෙන කෑලි ඔක්කොම වෙන් කරපුවාම ඒකේ තියෙන කෑලි මජං ගෑවිලා තියෙනවා. ඒ හැඩ හරි කැතයි. ඕනම කෑල්ලක් ගත්තොත් කැතයි. පොඩියෙකුට සෙල්ලම් කරන්න තරම්වත් බෑ. කෑලි එකතු කරලා කාර් එක හදපුවාම ලොකු වටිනාකමක් එනවා. සාමාන්‍ය හොන්ඩා කාර් එකට වැඩිය වටිනවා. අර කැලේ එකතු කරපුවාම එන අමතර වටිනාකම තමයි ප්‍රපංච කියන්නේ. කැලි කැලි වෙන් කරපුවාම ඒක ගන්න දෙයක් නැහැ. ඒකෙන් ඔටෝමේෂන් එකක් ඇත්තෙත් නැහැ. කාර් එක දුවනකොට ජෙනරේට් වෙන්නේත් නැහැ කරන්ට් එක. ඒ වගේ එකක් නැහැ. ඒත් එකතු කරලා අඹ ගෙඩිය වගේ හැදුනට පස්සේ වෙන එකට ලක්ෂ 200ක් දෙනවා ලක්ෂ 300ක් දෙනවා. මොකද ඒ අර බෙන්ස් මොඩල් එක ඊස්තටික් පෙනුම ඒරෝඩයිනමික්ස් ඒක දැම්මට පස්සේ අල්පනාවක්. ඒ නිසා ශරීර කොටස් 31 වෙන් කරපුවාම මොකක්වත් ගන්න දෙයක් නැහැ. කිසිම කෙනෙකුට ඒවට ගෑණියෙකුට මිනිහෙක් දැක්කොත් 32 එකතු කරලා තියෙනවා. ඕනේ ගාණක් තියලා ගන්න. මිනිහෙකුට ගෑණියෙක් දැක්කොත් කැලි 32 එකතු කරලා ෆිට කරලා තියෙනවා. ඕනේ ගාණක් තියලා ගන්න. අර මේ කෑලි එකතු කරපුවාම සම් ටෝටල් එකට ඇඩ් කරන ගතියක් තියෙනවා. අන්නේ ඇඩ් කරන ගතිය සාහිත්‍ය පැත්තක් තියෙනවා. ඒක හරීම ආරූඪයක්. ආරුව වැඩි කල් හිටින්නේ නැහැ. හැබැයි මුළු සංස්කෘතියම හදලා තියෙන්නේ ඒ ආරුවටට හේතු කරලා තමයි. ගෑණිගේ ලස්සනට හේතු කරලා. එනතන ලිංගිකත්වයට හේතු කරලා. ඉතින් ඒ නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වගේ අය සංකප්ප රාගය කියන එකට සංසග්ග රාගය කියන මට්ටමට වගේ ගියා. මේ සංකප්ප රාගය කියලා කියන්නේ අපි මේ යමකට එකතු කරන සංකල්පමය වටිනාකම. ඒක එක එකන එක එක විදිය. අපි ගත්තොත් ගෑරුප්පදියා බැලලා ගෑරොප්පට සුද්ධ දක්වන ආකල්පයයි අපි ගෑරොප්පකට දක්වන ආකල්පය වෙනස්. ඒ නිසා අපි මේ ඉඳුල් ගෑවෙන්නේ නැති වෙන ගෑරොප්ප පාවිච්චි කරනවා. අපි ගෑරොප්ප පාවිච්චි කරන්නේ මේ කෑම උයන වෙලාවට වගේ වැඩ කරගන්න නිසා කෑමට ගන්න අපි කෑමට අත් දෙකෙම ගන්න ඕනේ අපිට. රාජ්‍ය නායකයන්ගෙන් මේ ඉන්දිරා ගාන්ධි විතරයි අතින් කෑවේ. අනිත් ඔක්කොම රාජ්‍ය නායක අපේ කට්ටිය ගියාම පාටියකට ඒගොල්ලෝ තැන් දෙක ගෑරොප්පෙන් ගන්නේ. ඒක ඇහි ළඟ වැදුනොත් එහෙම අප්සෙට් අපේ කට්ටිය. හරි බෙකට් එකේ වෙන්නන යකෝ මේක මේක මේ උඹලා හදලා දුන්නා බලපන් මෙහෙම කරනකොට හැවට වැදුනොත් එහෙම බෙකට් බලපන් වෙන වැඩේ කියලා මේ ජෝර්ජ් අජුරෝ කෑ ගහනවා. ජෝර්ජ් අජුරෝ ඉස්සල්ලාම කැරප හඳුලා දුන්නේ බෙකට් ඉන්න කාලේ කම්මල් වැඩ කරන මිනිස්සු සහ මේ ඉල්ලන් වල මිනිසුන්ට ඇවිල්ලා බත් කන්න අද්දේ කෝද ගන්න වෙලාවක් නැහැ. හොයදනික ගොඩක් වෙලා යනවා. මඩ පිටින්ම කනවා. අපි කුඹුරේ ඉඳගෙන කන්නේ. ඒකට තමයි ගෑරප්ප හැදී. ඒ වගේ ගෑරප්පට අපි දක්වන එකක් දක්වන වෙනස්. ඉතින් අන්නේ වගේ දේවල් වලට අපි ආරූඪ කරන දෙයට ප්‍රපංච කරනවා. ඊට පස්සේ අපි අනික් අය අනිත් එක නලගේ එහෙම ආරූඪයක් නැහැ. එයාට ඒක කියලා දෙන්න හදනවා. ඔයාලට තේරෙන්නේ අපේ ගෙදර මෙහෙමයි, ඒ ගෙදර මෙහෙමයි කිය කිය ඊට පස්සේ වචන බහුලත්වයට යනවා. ඉතින් මේ ප්‍රපංචය ආගමට අත්‍යවශ්‍යයි. ධර්මයේ මේක ප්‍රපංචයක් කියලා විසිකරනවා. ඉතින් මේ දෙක අනුව ආගම සහ ධර්මය අතර පොඩි අර්ථ ඡායාවක් තියෙනවා කියලා ඥාන දහම්තුරු කියනවා. දෙකම එකයි වගේ තමයි ආගම කියන්නේ. ආත්මය කියන එකත් අපි ආරූඪ කරගත් එකක් කොහෙදෝ නැති එකක්. ඒ නිසා අනාත්මය කතා කරන ප්‍රපංච අත්‍යවශ්‍යයි. ප්‍රපංචයේ ඉන්නේ වචන ස්වરૂපයෙන් නැති දෙයක් මවාපාන්න ගියාම. ආත්මය එන්නේ මනෝමය ස්වરૂපයෙන් නැති දෙයක් මවාපාන්න ගියාම. ඉතින් ওই දෙක අතර වෙනසක් තියෙනවා. වචෙන්ට යනකොට වචන බින්දෙනවා. මනසට යනකොට බින්දීමක් නැහැ. ඇතුලේ කොහොමදක් දන්නවා මේ මම මම දැන් මේ උඩ ආසනේ කියන්නේ මම වෙනස් ඕගොල්ලන්ට වැඩිය මම ලොකුයි. එච්චර අය කතා කරන දෙයක් නෝ ඕගොල්ලෝ එන්නත් එපා මයිත් එක කියලා දෙන්න. ආවොත් මම නිත්‍ය අනුකූල ක්‍රියාත්මක වෙනවා මම ලොකුයි. වචනෙන් කියන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් දාගෙන කියන්න බුණා මම පොඩි. මම අරව මේව දන්නේ නැහැ කියලා. ඉතින් අන්න ඒ වගේ දෙයක් අපි අනිවාර්යයෙන්ම මම විශේෂ කරගන්නකොට දාගන්නවා. ඉතින් ඒක හරහා ඇතිවලා තියෙන පටලැවිල්ල බැලුවොත් ඒක ආගමිකෙන් විතරමයි කරලා තියෙන්නේ. මනුස්සයාට අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. ඒක නිසා ප්‍රපංච වගේ දේවල් වලට කාල් මාක්ස් තමයි බයිනෝ මේක ගංජ ගැහිල්ලක් වගේ කියලා. මේක මත් වීමක් කියලා. ඒ මත් වෙලා ඕන දෙයක් ඕන දෙයක් එකක් කිව්වොත් දෙයයන්ාසි ඉන්නවා කිව්වොත් ඉන්නවා කියලා බාර ගන්න පුළුවන්. එහෙම නැත්නම් গুপ্ত ගුඩ ධර්ම තියෙනවා කිව්වොත් බාර ගන්න පුළුවන්. හරියටම මමයා ඉන්නවා කියනවා වගේ. ඉතින් අන්නේ වැඩේදි මේ ප්‍රපංච මේ කරන හානිය එයින් ගැලවීම නම් ප්‍රපංච දැනගන්න ඕනේ. වෙන විදිහකට කියනවා බුද්ධ ආගමේ ආගම විසින් මවාපාන මේ సౌందర్యාත්මක කොටසත් එකලෙලයි පූජා විදි සහ තහටරියන් බුදු පිළිම හැදිල්ලත් ඊට පස්සේ මේ බුද්ධ කියන වචනේ තියෙන ප්‍රබුද්ධ කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරා කියන වචනේත් අතර වෙනස කතා කරන්න බැරි තරමට අද සිංහල බුද්ධ ආගම වායලාගෙන තියෙනවා ਸਰවචනාසික දේශනේ. ඒ ඕනම කෙනෙක් ළඟ තියෙන දුර්ලභමක් ඒගොල්ලෝ කියනවා දඟත් ටිකක් ඕනේ හැබැයි පරිස්සමින් හා ওই පූජා විදි ටිකක් තියෙන්න ඕනේ කියලා. ප්‍රශ්නයක් නැහැ. පූජා විදි තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක විතරක් තිබිලා මේ ප්‍රපංචයක් කියන එක දන්නේත් නැතුව මේ නිෂ්ප්‍රපංච වූ වෙන දෙයක් තියෙනවායි කියලා කියන්න ගියාම ඥානන්ද හම්සෝ විතරමයි ඉන්නේ ලෝකෙට කතා කරන්නේ. අනිත් ඔක්කොමලා ඔය ප්‍රපංච ලොකු කරගෙන පූජා විදි තියෙන්න ඕනේ කරගෙන ඉතින් අවාසනාවට වගේ ඥානන්ද සංසගේ අවසාන කාලය වෙනකොට ඥානන්ද සංසෙත් පූජා විදි වලට නතු නාදෝ කියලා සැකයක් මට තියෙනවා. දුර්ලභ වෙලා. විවිධාකාරයේ වගේ පූජා විදි වලට ගිය බව පුද්ගලිකව මම දන්නවා. ඉතින් ඒක මට හිතෙන නිසා ප්‍රපංචය තමයි අපිට තන වැටිච්චාම පස බිම ඇනිච්චාම අසරණට පිටට තියෙන්නේ. අයියාටි තියෙනකම් මට මොකක්වත් ඕනේ නැහැ. මම ෆුල් රැඩිකල් එහෙම නැත්නම් බොහොම මේ විප්ලවීය ක්‍රමයකට ඉන්නවා. අන්තිම වෙනකොට ඉතින් මොකක් හරි එක හේතු වෙනවා. ඒක අපේ අපච්චිගෙත් මම දැක්කා. ඉන්නකම් කිසිම දෙයකට තිබුණේ නැහැ. අන්තිමට පිළිකාවක් ඇවිල්ලා උන්ද දන්නේ නැහැ. සනීප කරනකොට මස් මාළු කන්න දන්නේ නැහැ. කවදාවත් කාලා නැහැ. හැබැයි සුප්පතල දෙනකොට නම කියන්න දන්නේ අර පත්කණ්ඩි ඉස්සල්ලා බොන එක ඉල්ලනවා. බ්‍රැන්ඩි කවදාකවත් දීලා නැහැ. නාල ඉවරලා බොන බේත ඇඟ වෙවුලනකට ඉල්ලලා බොනවා. දෙකම දන්නේ මේ දෙන්නේ එලුසුප් කටු හොද්දක් සහ බ්‍රැන්ඩි කියලා දන්නේ. ඒ කියන කතාවෙම තේිනවා අහිංසකයි හැබැයි පුද්ගලික ඒක කෘත්‍යයක් තියෙනවා. ඊට පස්සේ වැටෙන්න පටන් අරගත්තා. ඒක නිසා කටමැස්ස දෙව්වට කාටත් ඕක වෙනවා. මේ ප්‍රපංචය තමයි අපිට නලවන්නේ, පිනවන්නේ, ආත්මේ තනවන්නේ, අපිට තැන අරගෙන දෙන්නේ. ඒ නිසා අපි අනිත් ප්‍රපංචික අනිත් කටේ තියාගත්තට කමකුත් නැහැ. ඒ මයයකට ඇඟිලි ගහන්න එන්න එපා. එච්චරයි කියන්නේ. මගේ වාහක් බහුලට ඇඟිලි ගහන්න එන්න එපා. නමුත් නිෂ්ප්‍රපංච තත්ත්වයක් ඉල්ලනවා නිවන් දකින්න. කේවල නිෂ්ප්‍රපංච තත්ත්වයක් නෙවෙයි ප්‍රපංචය කියලා කියන්නේ පිළිකාවක් බව මුල් දුවන ලෙඩක් බව අනික් කටියත් එක්ක පටලවාගෙන සමාජශීලී වෙනකොට විතරක්ම හටගන්න ශිෂ්ටාචාරයේ පදනම් කරගත්ත දෙයක්. එසා ශිෂ්ට වැඩි වංචාර තනි වුණත් ප්‍රපංචයෙන් ගැලවුමක් නැහැ. දැන් නිතරම ඉන්නේ මේ ප්‍රපංච කරගෙන වාග් බහුල්‍ය ඇතුලේ කතාව යනවා. ඉතින් මේ ඇතුලේ කතාවට අපි කොච්චර ඉදින්දා ජීවිතේ පොහොර දානවද නොදැනුවත්වම ඊට පස්සේ අපි හිතරට පැතුවට ඇතුළත කතාව නතර වෙනවා. ඒක මදේ පමාදේ කියන වචන දෙක තමයි අටුවාචාර්ය වංශලා සම්බන්ධ කරලා තියෙන්නේ. මදය පමාදේ කියලා කියන්නේ මදයේ ප්‍රකාශ අවස්ථාවක්. මදේ ප්‍රකාශ වෙච්චාම පමාදේ කියලා කියනවා. ඒක නිසා සතිය සහ අපමාදේ සම්බන්ධ කරනවා අපි සතිපාසලේදී සත්‍යමත් වෙනකොට ප්‍රමාදේ කියලා එකක් තියෙනවා. ප්‍රමාදේ කියලා කියන්නේ අතීත අනාගත ආරය මෙහා ළඟන පටලවා ගන්න ගන්න මේ හිත සරුංගල් අරන ගතිය. අප්‍රමාදේ කියලා කියන්නේ මම දැන් මෙතන කියන එක කියලා. නමුත් අප්‍රමාදේ මම දැන් මෙතනම කියවෙන්නේ නැහැ. අප්‍රමාදේ කියලා කියන්නේ අපි කියන්නේ පමානවි වැඩ කරන්න කියලා. මේකෙදි අන්තිම කොටසට අනුව ඥානන් සෝංශ දෙන විග්‍රහය මෙහෙමයි. පමාව කියලා කියන්නේ ඒ කටයුත්තට නිසි අවධානය යොමු නොකිරීම. ඒ වචන ටික දාලා තියෙන්නේ මේ පමාදේ මත් වීම අකර්මණ්‍ය වීමක් කියලා. නමුත් ඒකට හේතුව එයා වෙන දෙයකට වාග්බහුල්‍යයකට ගිහිල්ලා වෙන දෙයකට වීදී යෑමක් වෙන නිසා තමයි මේ දෙයට අකර්මණ්‍ය වීමක් සහ මත් වීමක් තියෙන්නේ. ඒකේ තියෙනවා පටිනිස්සග්ග කියන වචනේ විස්තරකට කියනවා පක්ඛන්දන පටිනිච්ඡග්ග පරිච්ඡාග පටිනිස්සග්ග කියලා. ඒ කියන්නේ පටිනිස්සග්ගය කියලා කියන්නේ දැන් මම ආනාපාන හිත දාන්න ඉන්නේ. ඒක මම සම්මතව පිළිගත්ත දෙයක්. නමුත් මගේ හිත රූපයක් බලන්න ආනාපානේ පරිත්‍යාග කරලා රූපෙට පිටින්ග ගන්න. රූපෙට පක්ඛන්දණය වෙනවා. දැක ගන්නවා. පිලා බහිනවා. එතකොට ආනාපානයේදී අකර්මණ්‍ය වීමක් සහ ආනාපානයේ විශේෂයි මත් වීමක් සිද්ධ වෙනවා. රූපෙට නොකල යුතු රූපෙට වාග් බහුල්‍යයක් ඇති වෙලා උනන්දු වෙලා විස්තර වීමක් කරන මේ දෙකම එකයි. මේ අර්ථචාය ඥානදාමතුරු දෙකට දාන්න හැදුවට එකමයි මේ කියන්නේ මම දන්නේ ඒක සාකච්ඡා කරන්න තේරෙනවද කියලා කට්ටියට. ඒක සාකච්ඡා කරොත් මම හිතනවා කට්ටිය අහගෙන ඉන්නේ කියලා නැත්නම් මට දෙනක බුදියාගෙන ඉන්නේ. එහෙම නැත්නම් මේක කොච්චරක් අපි මේ එකමයි බැලිය යුතු දෙයකදී තමන්ගේ ගෑණි ඉඳද්දී හොර ගෑණි දිහා බලනකොටම තමන්ගේ ගෑණි කෙරේ මත්වීමක් සහ අකර්මණ්‍ය වීමක් වෙනවා. හොර ගෑණි කෙරෙහි පහක්පහුල්යක් සහ පිහිටියමක් වෙනවා. ඒක කියන්න හොඳ නෑනේ. ඕක හොඳ නෑ මේ බැඳපු එකාට. බැඳපු නැති එකාට මගේ ගෑණි කියලා ගන්නෑ. ඉතින් භාවනා කරන කරන මේක තියෙනවා. මොකද එයා තියෙනවා හිත තියන්න ඕනේ මෙතන කියලා. බලනකොට ඒකේ අකර්මණ්‍ය වෙලා, ඒකේ නිදිමත වෙලා, ඒ කම්මැලි වෙලා, එපා වෙලා බෑ. බෑ කියනවා. ඒකට හේතුව වෙන එකක් කෙරෙහි වීතිය ගිහිල්ලා. වාග් බහුල්‍ය වෙලා. ඉතින් ඒක දන්නවනම් මේක එපා වීගෙන එනකොට තව එකක් කරේ විහිදී යෑමේදී තව එකකට අපි බැන්නට අර gedara තියෙන කැලේ ඉන්න මුවාට විරුද්ධව gedara තියෙන මුවාමට තලනවා වගේ. එතකොට මූල ධර්මයේ මූල කර්මස්ථානයේ කෙරේ අකර්මණ්‍ය වීමට හිත දැම්මම ඕනෙම නිවන්. මූල කර්මස්ථානයේ තියෙන මත් වීමට හිත දැම්ම නම් ඕනෙම. ඒක තමයි විරාගය කියන්නේ. ඉතින් මේ දෙක දැනගෙන මෙයාට ප්‍රබම් ප්‍රබාන හොල්ලනකොට මැජික් කාර්යයා ඔයා දැනගන්න ඕනේ අනික් අතින් මේ දෙලමක් පෙන්වන්න තමයි හදාන්නේ. මේක දිහා බලන්න ඕනේ. බලනකොට දැනගන්නවා මෙයාක මේ මේ වෙලාව ඇතුළත ඇස්බැඳුමක් කරලා මේක දාහන හැටි අන්නේ වෙලාවේ මේ ඇස්බැඳුම කරන අතබැලිල්ල තමයි විරාගා නිබ්බින්දති විරජ්‍යති විරජ්‍යම් විමුච්ඡති විමුත්තම් විමුත්තමිචි ඥානං හෝති කියන්නේ. ඉතින් ඒකට මේක බලන වගේ පෙන්නන අතරේ මේ මූල කර්මස්ථානයේ අකර්මණ්‍ය වීම මූල කර්මස්ථානයේ කෙරේ මත්ජීව දිහා ඇස් දෙකකින් බලාගෙන ඉන්න පුළුවන් නම් නිකන් රහස්සතු සීල මේ කාර්යයක් වෙන බඩු ගන්න කෙනෙක් වගේ ඇවිල්ලා සුපර් මාකට් එක හැසිරෙන ගමන් එක මිනිහෙක් පේනවා සැකසහිතව. මිනිහා අරයට තේරෙන්නේ නැතුව හැසිරෙනවා. මිනිහා කොයි කබඩ් එකක ආවද ඉන්නේ, කොයි වෙලාවටද ඉන්නේ, කොයි කොහොම කෙනෙක්ද කියන එක දැක ගන්නා සුළු. හැබැයි කවදාකවත් ඒ ඒ හොරාට අහුවෙන්න වැඩ කරන්නේ යුනිෆෝම් ඇඳගත්ත මිනිහා ඉන්නවා ගේට්ටුවේ. ගේට් කීපර්. මෙයා නිකන් ඉන්නේ. ඉතින් අපිට වෙලා තියෙන්නේ භාවනා කරන බව පෙන්වන්න නැතුව භාවනා කරන්න බෑ. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. භාවනා කරන බව පෙන්වන්න එපා. පෙන්නුවොත් හොරා ඉන්නේ නැහැ. හොරා වෙන දුරට වැඩි කොහෙද තියෙන නිසා හොරා අල්ලන්න ඕනේ. අල්ලන්න නම් කරන්න තියෙන්නේ මමපත් කරපු අරමුණ વિશේෂයි අකර්මණ්‍ය භාවයක් සහ මත්වීමක් සිද්ධ වෙනවා. මේක වෙච්ච නැති එක්කෙනෙක්වත් අය භාවනා ලෝක විනාඩි 15 භාවනා කරනකොට එනවා. කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. එයා ඒක වෙනුවෙන් ප්‍රපංච කරන අරමුණ දිගේ චෝදනා කර කර යහට යනකොට මාර්යා දෙගුණයක් දෙන්නවා. මේ දෙක එකයි. පරිත්‍යාග පක්ඛන්දන. ඒක මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ ලස්සනට විස්තර කරනවා. ආ ආනාපාන සතිය 16 වෙනි එක. අන්තිමට තියෙන්නේ මේ පටිනිසග්ගාන පස්සේ අසසිසාමීති සික්කති පටිනිසග්ගාන පස්සේ පසසිසාමීති සික්කති මේ අරමුණේ හිත තියේදී හිත නන්නත්තර වෙලා හිත වල්මත් වෙලා වල්මත් වෙච්ච බව දැනගෙන වල්මත් නොවි වල්මත් වෙනකොට අරමුණේ අකර්මණ්‍ය වෙන හැටි සහ අරමුණේ මත් වෙන හැටි විස්තර කරන්න පුළුවන් නම් ලෝක සාහිත්‍ය තමයි ඒක තමයි ඥානන්ත සාන්තිකේ concept and reality කියලා කියන්නේ ඉතින් මේ දෙකේ මෙහෙන් රබහන හොල්ලනකොට මැජික් කාර්යය හස්බන්දුන් කාර්යය රබහන දිහා බලන්න ඕනේ ඒක නතර කරන්න යන්න එපා. ඒක කරන ගමන් බලන්න මේ පැත්තෙන් පණ තියෙන මාළුවෙක් පෙන්නයි, ඉගිලෙන පරියෙක් පෙන්නයි, ඕන දෙයක් පෙන්නයි. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු ඒ ටිකට මෙතෙන්දි ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒ නිසා අපිට බලන ඉඳලා දැන් අහන දැන් යනකොට අහන දැන්ලා දකින දැන් යනකොට මේ ඇහැ මනස කරන මේ විඥාණය කරන ඒ මැජික් එක පේන්නේ නැහැ. ඒ මොකද අපි මත් වෙන අකර්මණ්‍ය වෙන දේ නදකින් ඔබතන් කියන්නේ. ඇත්තට මේතන මූල කර්මස්ථානේ තියෙන්නේ. ඒ වෙනකොට පිටින් ආපු කලාබරේක් තමයි මේක මේ ප්‍රපංච කරන්නේ. ඌට බණින එක තමයි මාරයට ඕන කරන්නේ. ඌට බණින්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වෙලාවේ ඇහැයින් කරගන්න එපා. එහෙම නැත්නම් විනිවිද දැකීම අමතක කරන්න එපා. හරහා දැකීම අමතක කරගන්න එපා. මේ වෙලාවේ අරමුණේ කර්මන්නේ බව අරමුණේ මත් වෙන ස්වභාවේ කුයි එකකට එකයි. අලුත් මිනිහටයි පරණ භාවනා කරපෙන්නටයි ත්‍රිපිටකේ දන්නේ කනටයි නැති එකනටයි ගෑණිටයි මිනිහටයි බෞද්ධයටයි අබෞද්ධයටයි පැවිද්දටයි ඔක්කොම එකයි. මෙන්න මේ දෙක නලවනකොට මේ නිසනවනේ ඉන්නකොට මුල් කාලෙම ඥානන්ද හඳුර කිව්වා එක එක නැවිල මෙහෙම කොලයක් දෙයි. ওই කොලේ අඩපැත්ත පොඩ්ඩක් බලපන් කියලා. ඔයා ඉන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා උඹට තේරෙන්නේ ඔය කොළේ යටපැත්තක් තියෙනවා. උඹට පෙන්වන්නේ ඉතාල ලස්සට ලිටේජින් ආපු ලියුමක් තමයි. කොළේ අනිත් පැත්තල බලපන් බස්සම් කරනකොට ඕකටත් අස්සම් කරලා ඉවරයි. ඉතින් කවුරු මොන සාලෙන් නටාගෙන ආවත් එයා මොකාටද කියාගෙන එන නාඩගම මොකාටද එන්න හදන්නේ කියලා බලන්නේ ඉන්නවනම් මේ මනුස්සයාගේ දේවල් බලන්නේ විනිවිදලා. ඔය ප්‍රපංචය දිහා බලන්නේ විනිවිදලා. ඒතකොට තමන් අරමුණේ අකර්මණ්‍ය භාවය එහෙම නැත්නම් අරමුණේ කියන මත් වෙන ගතිය නිවනම කියන්න වෙනවා. නිවනම කියන්න වෙනවා. ඒ නිසා මම ආසයි සබාව අවදි වෙනවා නම් මම මේ කියන කාරණාව තේරෙනවද? අපි කොච්චරක් දුරට කොලේ වාලා ගහන එකයි කොච්චරක් දුරට මැජික් කාර්යයක මැජික් එක බලනකොට මේ මත් වෙලා මැජික් කාට සල්ලි දීලා ඌලව්වා කිච කවාගෙන හිනා වෙන එකද කරන්නේ නැත්නම් ඒ තරමටම අපි තකතිරුද මේ හැමදාම එපා වෙනවා කියලා භාවනා නැගිටලා ගියාට අකර්මණ්‍ය සාමත් වීම අපි අඳුනගෙන තියෙනවාද ඒක අනිවාර්ය නිවන් ගමනක් ඒතං සන්තං ඒතං පනීතං අජ්ජං සබ්බ සංඛාර සමතෝ කියන්නේ ඕක අනේ නිසා මම හිතනවා පොත වහලා මේක සාකච්ඡාට ගනිමු කියලා මට පේන්නේ උනට කට්ටිය නිකන් මේක ආයතන ඔක්කොම පාළුදී පාන ආයතන දෙකේ තුනට සමහර ගෙවිය ගෙවිලි ගෙවනට පස්සේ පිට ආනාපානෙම ගෙවනට පස්සේ ගෙවෙන ගෙවෙන එකෙන් වෙන අර පිට පිට යන ගතියක් වගේ එනවා එන වගේ ස්වභාවයක් තියෙන ඒකට සාමාන්‍ය මතක් කරන්නේ හිත පිට ගියත් එකයි ආනාපාන සති තුනත් එකයි ඒ දෙකම අර ඔස්තරණක් සමහිත වස්සන්න කියන එක වගේ මතනම් ඒ බණ්ඩිසාංශ කිව්වා ඒක කිව්වේ බයෙන් බයි. Taman දන්නවනම් මගේ හිත පිට ගිහිල්ලා මම සතියේ ඉන්නේ මට ඕන වෙලාවට ආයෙ තරමට යන්නත් පුළුවන්. එහෙම තියෙද්දි පිටම හිත තියාගෙන හිටපන් සැක නැත්තම්. ඒක මුලියෝ යක්කොට විස්තර කර දෙන්න පුළුවන් කමටහන නෙවෙයි කියපු ගමන් ඒගොල්ලෝ හිතන්නේ මේ හිත පිට යෑම අගය කරනවා. කියන්නේ ආධුනිකයෙකුට නෙවෙයි මේ කතා කරන්නේ. හිත පිට ගිහිල්ලා තියෙනවා පිට ගිය බව දන්නවා අරමුණක් තියෙනවා. එතකොට වහපියක් නැතුව අරමුණට ආවෝ යන්න එපා. එහෙම යනවනම් සද්දාව නැහැ. එහෙම නැත්නම් විචිකිච්ඡාව. එහෙම යනවනම් Tamanට ළමං පිළිබඳ ආත්ම විශ්වාසය නැහැ. ඉතින් ආයෙසර පිට ඉන්න බව දැන පිටම හිටපන්. මේ අත දිහාට පස්සේ අරමුණට යන්න පුළුවන්. අන්න ඉන්නකොට තේරෙයි මම Tamanට මේ ඉන්න අරමුණ අර අරමුණේ නීරස භාවය වාසියට අරගෙන මේකේ හිතමත් කරන්න හදනවා. නිසා මේකට වෛර කරන්නත් එපා හිත පිට ගියයි කියලා. ප්‍රේම කරන්නත් එපා. ඔතනින් කලබල වෙන්නේ නැතුව හිතපයි පිට ගියඹ නෙවෙයිනේ. හිතපා. ඔය යුනිවර්සිටි එකේ මේ සරමැඳගෙන ඉන්න තහනම්. මාෂල් ඇවිල්ලා අල්ලනවා. කලි සම්මා අඳින්න ඕත යන මහතුරු විතරනේ. අපි ගොරකෝ ගියාම අපි ඇඳාට සරමැඳගෙන ඉන්නේ. ඒ සරමැඳින්න තහනම් දැන්වත් තහනම් මාෂල් අල්ලනවා. ඉතින් එකෙක් මේ හරිම ලැජ්ජයි ලෝක කලි සමවලු අඳින්නේ. අඳින්නෙම නැතුළු සරම. ඉතින් එක දවසක් මේක මේ සරම ඇඳගෙන ඉන්න වෙලාවේ කොල්ල වට කරලා සරම කඩලා. කන්න ප්‍රධාන පාරයි. දැන් අරුන් ඔක්කොම කෑ ගහන හූ කියනට අරු හෙළුවෙන්ම හිටියලු. අරුන් අරක ඇවිල්ලා කලිසල හට බැඳුවලු ආයේ. කට්ටි හිතේ මේක හරි ලැජ්ජකාරයක් ඒ නිසා මාෂල්ලාවත් මෝ අල්ලගෙන යයි පාරට පෙනෙයි කියලා සෙනග ඔක්කොම පාරයින බම්කෝ ළඟ ඉඳලා ධර්ම කරලා අරු කරබනේ හිටියලු. දැන් කඩපිරින්ග පයන් ගන්න. මේ දේ කරන්න අපිට කොන්ද බය නැහැ නේ. මාරයිල ධර්ම ගන්නකොට හොඳයි. ඒක අමුතු දෙයක් තියෙනවා. බලපන්. එහෙම නෙවෙයි විජහාට පැනලා සරමන්න ගන්නේ කියලා තමයි කඩපු කට්ටිය හිතුවේ. අරුට එහෙම ගන්නෑ. උලැජ්ජ බව වෙනම කතාවක්. ධර්ම කඩලා එහෙම ඉන්නව මොනව කරන්නේ? අනික් කට්ටිය මේල සරමන් දන්න ඕන. ඉතින් අපි මේ සදාචාරය ඔන්න ඔතන අපි කැඩලා යන තරම්. අපි මේ සදාචාරය නිසා වහාම දෙකට නෙවෙයි ධර්ම දෙක ඇරලා ඇඳගන්න එක තමයි අපි හිතන්නේ අරුන්ට බැන බැන වලත්තයෝ. වලත්තකම නෑ රෙද්දාසේ ඔය කැල්ල තියෙනවා ධර්ම ඇඳලා. හැම නැන්ද නැතත්. ඒක දැක්කා මොකද්ද කියන ප්‍රශ්නේ. පුළුවන් බලන්න ඕනේ අපි ළඟ තියෙන කැපැසිටි එකක් කවුරු ඇවිල්ලා හොරෙන් ශර්ම කරුවා ප්‍රශ්නයක් නෑ නේ මොකද්ද? ඒ අරුණ්ඩ ලැජ්ජයි උන් ඇවිල්ලා ධර්මයන් දෙනවා ආයෙසරේ. මාර්යාම ඇවිල්ලා අපි ගෑනු කැතයි බබා ගඳයි ඇඳපයි තිබ්බ ගලවට ගත්තපා. මට මොකෝ. පොඩ්ඩලමෙකුට ධර්ම කැඩුවයි කියලා කෙල්ලෙක්ගේ අඳ ගවුම ගැලෙව්වයි කියලා උන්ට ගානක් එනවා hina වෙලා අම්මා තියා බලලා ඉන්න උඹට ඇඳුම් එක මල කරදරේ ඇඳුම් කියන්නේ පොඩි කාට හරිම කරදරේ ගලෝපා ආ අපි හරි කැමති චූටික හරි ගෙලින්ම එළියට යනවා නේ ගැංගියක් කරේ නැහැ නේ ඇඳුම් අඳගෙන ඉන්න කක්ක කරනකොට උන කක්ක එළියට යන්නේ අපි කොච්චර ඇඟලුවත් රිලවුන්ට කලිසම් අඳන්න පුළුවන් බල්ලන්ට කලිසම් අඳන්න පුළුවන් ගිරවුන්ට ලොන්ග් ස්ලීව්ස් කලි කලි සංහන්දාන්න පුළුවන්. බෑ උන්ට ඔය ඔය කුරුළු ජීවිතේ නෑ ඇඳපුවම. ඔක්කොම ප්‍රපංච වෙනවා. හරි ඇඳුම් වලින් තමයි මානව මානව කෑවේ වැඩි. මට සෑහෙන කාලයක් යනකම් මොනම ජීංගන් මම සරමට මේ පටියක් දාන්නෙත් නෑ ධර්ම අතේ තමයි. ඉතින් අක්කලාට ලැජ්ජයි එක එක පටිජාති ඉලස්ටික් පටිජාති ගෙනත් දෙනවා නිකම් පටි ගාංචු පටි ගෙනත් දෙලා කියනකො හරි ලස්සනයි. ඉතින් අවුරුදු කාලයට ගෑයෙන පටිසුකයක් ගන්න. මොකද දර්ශන කිනකොට අලි වාතේ මේ ධර්මයි. අන්තිම භාවනා කරන ඉඳගන්න කියම හරිම කරදරයක් නේද? හරිම කොටුව. හරිම කොටුව කියන කරන්නේ. ඉතින් ධනියෙන් උඩට උස්සන්න ඕනේ. එතකොට ඒකත් හරි සෞතුයි. මේකේ නෑ. ෂියුරේ නෑ. ඉතින් මොකක්වත් නැතුව හෙළුවෙක ඉන්නකොට. ඉතින් ඇඳුම කියන්නේ ප්‍රපංචයක්, රූපලාවන්‍ය කියන්නේ ප්‍රපංචයක්, ගෘහනිර්මාණ ශිල්ප කියන්නේ ප්‍රපංචයක්, සූපසාත්‍ර කියන්නේ ප්‍රපංචයක්. මේ කැවිලි ආහාර කොම් ප්‍රපංචයක්. මූලික දේ නැහැ. ඔය ඔක්කොම බඩට ගියාට පස්සේ අලු බලිවමනක් තියෙනවා. ඔය මේක උඩ ලස්සනට හරියටලා මේක ඩෙසර්ට් එක මේක මේ මොකද්ද මේ කෝස් එකක් මේක ෆස්ට් එක සෙකන්ඩ් එක තර්ඩ් එක මාස්ටර් ප්ලේට් එක බයිලා මොකොත් නැහැ බඩ ඇතුලේ සෙමෙන්ට් එකක් එක කලවම් වුණාට පස්සේ. ඔය රජිනිගුණත් බඩපල්ල බලන්න ඔය කෑවට පස්සේ මොකද වෙන්නේ කියලා. කක්කයි එකේ කිසි වෙනසක් නැහැ. අම්මා කණ්ඩ ඉස්සෙල්ලා ඩෙසර්ට් එක කෑවොත් එහෙම මේ බත් වලට ඉස්සෙල්ලා මැනස් නැහැ. පපඩම් කන්න කිව්වොත් ගැරෝපියෙන් මැනර්ස් නැහැ. අතින් කන්නත් බෑ. ගැරෝපිය ගන්නත් බෑ. පපඩම් හම්බෙච්චා, කොකිස් හම්බෙච්චා, hali ගෙච්චල්ලෝ මලගේ මේ මාලිගාවට ගියා. අපි නම් අරගත්ත දෙක තුන පොඩි කරු අතේ වටේ දාගත්තනේ ඒව බෑ. ඔය ප්‍රපංච ඕනේ නෑ. ඒක තිබුණාට ප්‍රශ්නයක් නෑ. ප්‍රපංච තිබුණාට ප්‍රශ්නනේ කොහොන්තර දැනගන්න අරමුණෙන් පිට ගිහිල්ලා තියෙන පිට ඉන්න පුළුවන් කිසිම බාධාවක් නෑ. අරමුණ මේ කනගාව තියෙන යන්නෙත් නෑ. දන්නවා සතිය තියෙනවා නම් කෙලෙසෙත් කෙලෙසෙන්නේ නැහැ. ඔය ආලවට්ටම අපිට ප්‍රශ්නයක් නැහැ. ආලවට්ටම නැති එක ලාභයි. හරිම සරලයි. හැබැයි ආලවට්ටම් කරයි කියලා රජුන් සමග යන්න රෙඩ් කාපට් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. තව කෙනෙක් එක්ක බෝක් වප්පුවට වාඩිලා බීඩියක් බොන්න ප්‍රශ්නකුත් නැහැ. ඒ ඒ රේන්ජ් එකම තියෙනවා ඔය ප්‍රපංච නැහැ. ප්‍රපංච වලට බය නැහැ. ප්‍රපංචේ ඉඳගෙන මේ සරල දේ තියෙනවා අරමුණ තියෙනවා යන්නේ නැහැ. ඒකේ සකුණක්ගේ සූත්‍රයේ බුදුසසුන පෙන්ලා දීලා තියෙනවා. දෙවෙනි සැරේටත් කුකුටු පැටියා ආයෙත් නගිනවා පැටි කැටි උඩට. ඕන්නම් ගහපිය කියලා. අරුත් රෙන්ජ් කරලා තියෙන කුරුළු ගෑත්තවත් කොහේ හිටියත් අල්ලනවා අයියා. අරු ගිල ඩාන්ස් කරගෙන ඉන කුරුළු අය එන සිස් ගන්න සද්දෙක මූ ගියාම පස් කැටියට කුරුළු ගෑ ඇවිල්ලා පප්පු වෙල්ල මැරලා යනවා. ඉතින් ඒ සෙල්ලම කරන්න යෝගාවචරය බය මොකද මේ ඔක්කොම සමත යෝගාවචරය නිසා. විපස්සනා යෝගාවචරය බය නැහැ. එයා දන්නවා හොඳට සතිය, හොඳට සද්ධාව, හොඳට වීර්යය තියෙන වෙලාවේ කෙලෙසෙම ඉන්නවා. ඒක තමයි uppannam කාම විතක්කම් uppannam කාම විතක්කෝති පජානාති. අසන්තං වා කාම චන්දං සම්ති මේක අසන්ත අසන්තං මේ කාමච්ඡන්දෝති පදන කාමච්ඡන්දේ තියනවා දන්නවා එනවා දන්නවා යනවා දන්නවා මේ කාමච්ඡන්දේ නැද කින්නපතන්නේ එතකොට ඔය ප්‍රපංචේ ඉන්න දන්නේ නැත්නම් කාමච්ඡන්දේ දැනගන්න හම්බෙන්නේ නැහැ. ව්‍යාපාදේ දැනගන්න හම්බෙන්නේ නැහැ. නිින්ද දැනගන්න හම්බෙන්නේ නැහැ. ඒ ඔක්කොම ප්‍රපංච. ඒ ප්‍රපංචේ ඉඳලම අලගිය මුලගේ දැනගන්න ඕන හරියට ආස්වාද ප්‍රසවාසයේ මුලැඳාක ගන්නවා වගේ. ඉතින් ඒක උගන්වන්න බෑ. ඒක උගන්වනකොට සදාචාරය නැති වෙනවා. ඒ නිසා එක තැනක් වෙනවා සදාචාරය පාවා දෙන්න ඕනේ. මොකද මේ සදාචාරය කියන එක හිතට දාපු ආගන්තුක දෙයක්. ඒක සමාජ ජීවිතයකට අවශ්‍ය දෙයක් මිසක් පුද්ගල ජීවිත අවශ්‍ය නැහැ. ආචාර ධර්මයක් මිස සෙනඟ දෙන්නෙක් වැඩි දෙනාට වැඩි වුණාට පස්සේ විතර ආචාර ධර්ම තියෙනවා. පුද්ගලිකව ඉන්නකොට අපි හුදේකලා වෙනකොට පංච නැතුව ඉන්න පුළුවන්. ඒකට කියනවා මේ පටිසල්ලාණිය. පටිසල්ලාහනා වුද්ධිතෝ විවේක ස්ථානයේ නැගී ඉඳලා විවේක ස්ථාන කියන්නේ කායි විවේක විතරක් නෙමෙයි චිත්ත විවේකයක් ඇතුව මම කවුරු මට හිටියක් ප්‍රශ්නයක් නැහැ නොහිටියක් ප්‍රශ්නයක් නැහැ තනිකන් දෝෂෙකුත් නැහැ සබාව ඉන්නවයි කියලා සබකෝලෙකුත් නැහැ ඒ දෙකම ප්‍රපංච දෙක මේ මැදින් යන්න නම් මේ කෙලෙසේ ඉන්නකොට කෙලෙසේ ඉන්න බව දැනගැනීමේ රැඩිකල් වාදිකම අවශ්‍යයි ඒක නිසා මම මේ ඥානදසාංශ කියපු දේ තව හදන්න හදන කතාවක් නෙවෙයි උන්වංශ හදපු වේදිකාව උඩ මම මේ පිණුම් ගහන්නේ ඒ මත්වීම සහ මේකේ ලස්සන වචන දෙක දාලා තිනවා අකර්මණ්‍ය භාවය කියන්නේම පැතිරීම සහ විස්තර වීමමයි. ගොඩාක් දේවල් තියෙනකොට එකට අකර්මණ්‍ය වුණාට තව එකට පැතිරීම වෙනවා. ඉතින් පැතිරීම සහ විස්තර භාවයේ මූල කර්මස්ථානට ආවම එයා ඉජිලෙනවා. මට අද මූල කර්මස්ථානේ හිටිය පැය ගණන් ඉන්න පුළුවන් පුදුම සතුටක් කියලා. ඒකට ලෝකෙන් අකර්මණ්‍ය වෙනවා. ලෝකේ මත් වෙනවා. ලෝකේ නොදෙවිය යනවා. ඒතොර උඩ පයින්නවා. එමේ ලෝකේ මත් වෙනවා. ලෝකේ අකර්ම මේ විස්තර වෙනවා. මූල කර්මස්ථානය කර්මන්නේ වෙන්නේ නැහැටි. මූල කර්මස්ථානේ මත් වෙන්නේ නැහැටි. මෙන්න මේක කියන්න පුළුවන් නම් මං කියන ලෝක සාහිත්‍ය කියලා. නැත්නම් පා වෙනවා. හරිම කම්මැලි. නිදිමතයි. ඒකාකාරී. කියලා ඒකම බලන්න පුළුවන් නේද? ඒකම මේ බලන්න හිටියට මදි. විස්තර කරන්න පුළුවන් නම්. ඕකමයි නිවන කියන්නේ. ඒක නිසා මේ දෙකේ පොල්පිට පාගන වගේ වැඩක් තියෙන මේ පැත්ත පෑගුවා මේක උඩ යනවා මේක පෑගුවොත් මේක උඩ යනවා. මේ දෙක යට ගියත් උඩ ගියත් මේ අකර්මණ්‍ය වෙච්ච දේ මත් වෙච්ච දේ දැනගැනීමේ හැකියාව සතිය කියලා හිතාගන්නවා. ඒක දැනගන්න පුළුවන්. ඒ දැනගැනීමටමයි සතිය කියන්නේ. අන්නේ සතිය මත්වීමේදී අඩු වෙන්නේත් නැහැ. විස්තරයේදී වැඩි වෙන්නේත් නැහැ. සතිය තියෙන්න ඕනේ non judgmental unassuming මත්වීමක් දැක් ගන්න ඕනේ විස්තරයක් දැනගන්න. විස්තරයට තරහ වෙන්නත් එපා. මත්වීමට පශ්චාත්තාප වෙන්නත් එපා. දෙකම දැනගැනීමේ හැකියාවක් තියෙනවා. අන්න එදාට විතර අපි මිනිස්සු වෙන්නේ මේ විස්තරේ නැති වෙන්න ඕනේ. තියෙනවා නම් අරමුණටම වෙන්න ඕනේ. මත්වීම නැති වෙන්න ඕනේ. මත්වීම තියෙනවා නම් ලෝක විශ්ේෂයට වෙන්න ඕනේ කියලා එහෙම නීතියක් හිතේ නැහැ. එහෙම නීතියක් හිතේ නැහැ. ඒක අර ඉදිරිපත් කරන ස්වරූපයෙන් අපි හිතට පණිවිඩයක් දෙනවා. කමඨහන් වාර්තාව ලියන ස්වරූපයෙන් අපි හිතට පණිවිඩයක් දෙනවා. අපේ සබ්‍රක්‍මචාරින් වහන්සේලාට පණිවිඩයක් දෙනවා. අපි ගුරුවරයාට පණිවිඩයක් දෙනවා මොනවා දුන්නත් මම වර්ණාව ශෝෂණය දන්න මට ඕන දේ විතරක් මං ගන්නවා අනවශ්‍ය දේ කතා කරනවා. අතහර දෙයක් කියන්න යන්නෙත් නැහැ. ආන ඒ ශිල්පේ තමයි සිව්පිලිසුම් ව්‍යාපත් කියලා කියන්නේ. අර්ථ ධම්ම නිරුත්පටි භාන කියන්නේ ඔන්න ඔගේ මොනවා Tamanට දුන්නත් ඒකෙන් Tamanට අවශ්‍ය දේ විතරක් ගන්නවා දුන්නයි කියලා බනින්නේ නැහැ. දුන්න දේ පිළිගත යුතුත් නැහැ. දෙන දෙයට දෙන්න කියන්නේ අපි අපි තෝරලා පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අපි දෙන කෙනාට බයිනවා බලන්න මා අමාරුයි දැම්මා මට මේ අප්පච්චි කර දේවල් දුන්නා. අරක මේ එහෙම එකක් නැහැ. ලෝකේ හැම වෙලාවෙම මේෂේ පනවලා තියෙන්නේ. අපි තෝරගන්න එක තමයි මෙතෙන්දි කියන්නේ. නමුත් ඒක භාෂාවට දාන්න ගියාම මට වැඩි භාෂා විසරදෙක් වෙච්ච ඥානানন্দ ස්වාමීන් මේක වෙන් කරන්න හදනවායි කියලා කියන්නේ. ඒ කියන්නේ මත්වීම සහ ආකර්මණ්‍ය භාවයේ විහිදීම සහ විස්තර වලින් නාම රූප දෙක වෙන් කරන්න හදනවා. වෙන් කරන්න බෑ. ඔය එකමයි. එකේම පැතිකඩ දෙක දාලා විස්තර කරපු ගමන් අපි ඥානදානලට එහා ගියා වගේ පේන්නේ. අයියා වෙන්න හදනවා. මට එහෙම අයියා වෙන්න නෙවෙයි ඕන වෙලා තියෙන්නේ. ඥාන සංසය හිටියත් ඒ ශාන්ති තාම කරු කරන ගෝලියෝ බාලේ වට කරන හිටියත් මේ මං කියන දේ මං හිතනවා තාමත් සාධාරණයි. ඒ තරමට මට පන්නරේ ආවේ. ඒ තරමට මට මේක කියන්න පුළුවන් වේදිකාව සකස් කරලා දුන්නේ ඥානදාමද. මෙතෙන් එනකොට පේනවා මේ දෙක දෙකට දාපු ගම අර්ථ ඡායාව වෙනස් දෙකක් කරනවා නෑ එකේම පැති දෙක කියලා ගත්තොත් මේ නාම රූප දෙක වගේ මේ පැත්ත අකර්මණ වෙනකොට මේ පැත්තට වේදියාවක් වෙනවා මේ පැත්ත මත් වෙනකොට මේ පැත්තට අවදියක් ඇති වෙනවා දෙකක් තියෙනවාමයි අන්න එක දකින්ද දැකලා අර කොහොඳයි මේක හොඳයි කියන්නේ නැතුව ඉදිරියට යන් අපි යම් බලන්න කියවලා පොත ටිකක් නමුත් <clears throat> නමුත් අපි කලින් දැක්වුවා පపంచ කියන වචන නිරුක්ති වශයෙන් බලනකොට විහිදී යාම විස්තරය වචන වැඩිපුර යෙදීම කියන අදහස තියෙන නිසා ඒ වචනේ එයින් අපට හැඟෙන්නේ නැහැ නිෂ්ක්‍රීයත්වයක්. ඒ කියන්නේ අකර්මණ්‍ය බවක් හැඟෙන්නේ නැහැ. ඒ වෙනුවට අපට හිතාගන්න තියෙන්නේ යම්කිසි අනිසි මගක යාමක් නිසා නිසි මඟ අතහැරලා අනිසි මඟක යාමක් නිසා නොමඟ යාමක් නිසා බලාපොරොත්තු වන අර්ථයට නොපැමිණීම කියන එකයි. අපි මේක පොඩි උපමාවකින් තේරුම් කරන්න බලමු. පමාද පපංච කියන දෙකේ අර්ථ වෙනස. දැන් අපි කොළඹ යන කෙනෙකුට හදිසි පණිවිඩයක් ගෙන යන්න දුන්නාම ඒ තැනත්තා ළඟම ඇති මත්පැන් හලට ගිහිල්ලා මත්පැන් බීලා පැත්තකට වෙලා නිදාගත්තොත් අන්න ප්‍රමාදය. එහෙම නැතුව මේ තැනැත්තා කොළඹට යන කෙටි පාර තියෙද්දි වෙන වංකකිරි මාර්ගයකින් මහ වටරවුම් මාර්ගයකින් ගිහිල්ලා අන්තිමට නුවරට ගියොත් අන්න ප්‍රපංචය. ඔන්න ඔය විදිහට පමාද පපංච කියන වචන දෙකේ සියුම් අර්ථ භේදයක් තියෙනවා. මේ අපි දැක්වූ උපමාවට තරමක් කිට්ටු කරන්න පුළුවන් නිදර්ශන වශයෙන් දැක්විය හැකි ගාථා යුගලයක් අපිට හමු වෙනවා අංගුත්තර නිකායේ චක්කනිපාතේ. යෝපපංචං අනියුත්තෝ පපංචාභි රතෝ මගෝ විරාධහීසෝ නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං යෝච පපංචං හිත්වාන නිප්පපංච පදේ රතෝ ආරාධහීසෝ නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං මේ පළවෙනි ගාථාවේ අදහස යෝ පපංචං අනියුත්තෝ පපංචාභිරතෝ මගෝ යම් මෝඩ පුද්ගලයෙක් ප්‍රපංචේහි යෙදුනේද ප්‍රපංචේහි ඇලුනේ වේද හෙතෙම අනුත්තර යෝගක්ඛේම නම් වූ නිවනින් ඈත් වෙයි දෙවනි ගාථාව යෝච පපංචං හිත්වාන නිප්පපංච පදේ රතෝ නමුත් යම් කිසි කෙනෙක් ප්‍රපංචය අතහැරලා නිප්පපංච මාර්ගයේහි ඇලුනේ වේද ඒ තැනත්තා අනුත්තර යෝගක්ඛේම නම් වූ නිවනට පැමිණෙනවා ලං වෙනවා මෙන්න මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවනි මේ පපංච පමාද කියන වචන දෙකේ යම්කිසි වෙනසක් තිබෙන බව. ඒක මම වෙනම වෙන මේකම ආනන්ද ස්වාමීන් මේ ගාථාව ගෙඩුවන් අපිට වාදයක් නෑ ගාථාව එකමයි. නිප්පංච රත් නිප්පංචාබි රතෝ ප්‍රපංච අනුයුක්තෝ ඒ කියන්නේ මේ මූල කර්මස්ථානයේ තියෙදි වෙන තැනකට ගිහිල්ලා රූපයක් දකින්නට ඒ රූපේ අනුයුක්ත වෙලා ඒක රබණය කෙරුවොත් මූල කර්මස්ථානය කෙරෙහි මත් වීම සහ අකර්මණ්‍ය වීම වෙනවා. එතකොට ඒක වැරද්දක්. නමුත් මේක අභිරමණය කරන්නේ නැතුව හිත කී බව දන්නව, තන් ඉන්නේ වැරදි බව දන්නව, අභිරමණය කරන්නේ අරකි මොකද වෙන්නේ කියලා බලන්න. කම්මැලි වෙච්ච අරමුණේ මූල කර්මස්ථානේ. ඒසොට යාර තියෙනවා එතන මත් වීමක් වෙලා තියෙනවා. එතන ප්‍රපංච ඒතන නීරස වීමක් වෙලා තියෙනවා. මෙතන ඉඳගෙන මේ නීරස භාවය දැක්කොත් මායයටත් අල්ලන්න බෑ. මේ අබිරමණය කරන තැන ඉඳගෙන අබිරමණය නොකරන නීරස භාවයේ තියෙන දිහා බලාගෙන ඉන්නවා. පිට ගිහිල්ලා ඒක දිහා බලනවා. ඒකට ඒ අර්ථකථනයෙන් මේ ගාථාව කිසිම බාධාවක් නැහැ. මේ දෙකම එක තැන තියෙද්දි මිසක්ක සංසන්දනයක් වෙන්නේ නැහැ. 100ක් මූල කර්මස්ථානේ ඉඳලා බෑ. 100ට 100ක් ප්‍රපංචේ ඉඳලා දැයි නැත්නම් පිට ගිහිල්ලත් පිට ගිහිල්ලා බව දැනගෙන එතන ඉඳලා මූල කර්මස්ථානයේ දිහා බලන දර්ශනය පිටතට යවපු සැටලයිට් එකේ ඉඳලා පොළොව බලනවා වගේ. ඒ පිට යන එකේ ඉඳලාම බලන්න ඕනේ. Taman හිටපු අරමුණ එපා වෙලා තියෙන හැටි, මත් වෙලා තියෙන හැටි, නීරස වෙලා තියෙන හැටි, අකර්මණ්‍ය වෙන හැටි හිත. හිත කංජීලින් කියලා කියනවා. හිත නිකන් මා මේ තීන මිද්ද භාවයටපත් වෙනවා. ඒක තමයි නිදිමත කියලා කියන්නේ. ඒ තමයි නීරස වෙනවයි කියලා කියන්නේ. ඒක තමයි ඒකාකාරී වෙනවයි කියලා කියන්නේ. ඉතින් මේ ඒකාකාරීකම නැති කරන තමයි අපි භාවනා මධ්‍යස්ථානවල নানা ආකාර පහසුකම් දෙන්නේ. මොන පහසුකම දුන්නත් නිවනින් ඈත් ඒ අපහසුකම එන්නේ ඇතුලෙන් එන ප්‍රපංචකේ. ඒ ප්‍රපංච එක එකනට වෙනස්. ඉතින් ඒ නිසා සද්ද තියෙන්න ඕන. කරදරක් තියෙන්න ඕන. හිතවිලිත් තියෙන්න ඕන. ඒ ඔක්කොම තියෙද්දිත් මූල කර්මස්තන එක්කවදාවත් තමන් අතහැරලා යන්නේ නැහැ. ඒ තියෙද්දිත් මූල කර්මස්තන දිහා ඒ බුරුමේ කවියක් තියෙන එක බොහෝම ප්‍රසිද්ධ කවියකින් අශේකෝ ශෞබාලෝ අනෞකුලේ මියොලයෙන් ශේති නේ කුක්කා මියොනයි බාදී යා තරුණ වයසේදී මැද වයසේදී සිවුරු දාගෙන ඉඳලා තට්ටේ ගහලා දැන් ගෙදර එනවා සිවුර ඇරලා එයා යන්නේ නැගිනීර දිශාවට ඉතින් අශේ කියලා කියන්නේ නැගිනීර අශේකෝ ශෞබාලෝ ඉදිරියට යන්නේ අනෞකුලේ මියොලයෙන් කරට උරින් හැරලා බැලුවොත් විහාරයත් විහාරයේ මේ එහි තියෙන කොත කියන එකට කියන්නේ ටී කියලා. ඒකයි එහි තියෙන මේ හුලං වදින දජ වගේක්. ඒකයි දකින්න පුළුවන්. එයාට උ යන්නේ ඉස්සරහා බලන්නේ දැන් ගෙදර යන්නේ තරුණ කෙල්ලක් බලන්න ඉන්නවා. ගිහි සැපතිනවා. දැන් මේ සිවුරු ඇරලා යන්නේ. ඔබ ඔබ පුතා යන ගමන් පුරිසටුලි පොඩ්ඩ හැරලා බලපන් ආපහු ඒතකොට ආයෙත් චෛත්‍ය පොත දකින්න පුළුවන් වෙයි. එතන දජ පතාකේ දකින්න පුළුවන් වෙයි. මොකද උඹ ගිහිගේ හැරලා ගියාට චෛත්‍ය යන්නේ නැහැ. චෛත්‍ය තියෙන බොබේ කඩාගෙන යනවා gedara හැන්න. ගී කියත් ඇහැරලා කියලා ෆිවුර ඇහැරලා යන ගමනේ අශේකු ශෞබාලු අනවකූලේ මියවලින්. බනාතත් බටේර පැත්ත බැලුවොත් ශ්වේචීන නෑ සේදී තීන ශ්වේකුකා මියෝනයි බාදීමට ආයෙත් බලන්න පුළුවන් කොත. ඔබට පෙනේ දජේ ඔබ යන්නේ ඒක දාලා මේ යන්නේ රටත් අරගෙන මේ වැටි යන ගමන් කමන්නේ නැහැ. අප බලපම චෛත්‍ය දියා චෛත්‍ය යන්නේ නැහැ උඹෙන්. බොයි ගෙදර ගියාට. ඉතින් ඒක නිසා ඒකමයි කියන්නේ කක්කාය හිතයට කමන්නේ නැහැ. පොඩ්ඩක් හැරිලා බලපන් තාම චෛත්‍යයට තියෙනවා. තාම ඒ පතාකේ දජ පතාකේ දජ පතාකේ තියෙනවා. උටුන යන්න පුළුවන්. එනට ඔබ යන්නේ කඩාගෙන ඈතට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චෛත්‍යයෙන් ඈතට යන්න යන්න කොතේ ප්‍රකට භාවය වැඩි වෙනවා කියලා. හිමාල කන්දෙන් ඈතට යන්න යන්න හිමාලේ කොත පේන්න පටන් ගන්නවා ළඟට ගියාට වැඩියි. ළඟිනකොට චෛත්‍යයකට ගියාම කොත පේන්නේ නැහැ. චෛත්‍ය දාගබ හදලා තියෙන්නේ දාගබ මුලට ගියාම කොත පේන්නේ නැති වෙන තමයි ඇන්ගල් එක අරගන්නේ. දාගබෙන් ඈත් වෙන්න කොත පේනවා. දැන් ඉස්ලාම අනුරාධපුරේ ගියේ යුනිවර්සිටි ගිහිල්ලා යුනිවර්සිටිගේ සබ්බෝඩන් වෙලා පාන් නැති වෙලා අදිස්සිය අපිට යන්න සිද්ධ වුණා අනුරාධපුරේට පාන් හොයාගෙන. එතකොට මම දැක රුවන්වැලිසෑයේ කොත. මම දන්නේ අබේගිරියක් රුවන්වැලිසෑය මොකුත් නැතුව මම වැඳගෙන ඉන්නකොට ඩ්‍රයිවර් ඇහුවා මේ ඔය තමයි පේන්න රුවන්වැලි මම කොහොම කදාත් අන්තරට ඇවිල්ලා නැහැ. මේ තමයි ඉස්ලාම වෙනම තමයි පාන් හොයන්න යන ගමන් ඈතින් දැති කොත පේන. කොත පේන්නේ ඈතට විතරයි. ළඟට පේන්නේ නැහැ. ඉතින් ඒ සාපේ නිවනට කිට්ටු වෙනකොට නිවන පේන්නේ නැහැ. ඈතට ගියාම කක්කාවේ ඉන්නකොට නිවන ලස්සනට පේනවා දිලිසි දිලිසි. ඒ කක්කාවේ හිටපන්. අශේකුෂව බාලෝ අනවකූලේ මියවලයි උඹ හැරලා බලපන් අත අත මේ පිටිපස්ස බලනකොට කියනවා මේ උරිසට වලින් බලන්න හොඳ නැතිලු අත උස්සලා අත යටින් බලන්න කියනවා මොකද උරිසට වලින් බැලුවොත් මාරේ ඇවිල්ලා බෙල්ලට අත තියනවලු වැඩයක් කාරෝ කියන්නේ යනකොට බය වුණොත් මෙහෙම හැරලා බලන්න එපා මේ පැත්තෙන් ඇවිල්ලා මාරේ අත තියනවලු මත කියන්නේ මාරේ නෙමෙයි මොකද ඒ ඩඩේමට අධිපති යක්ෂයා අත උස්ස මෙහෙම කරලා බලන්න ඒක මේ නැති මාරයලදයි අත උස්සලා අත ඇදින් බලන්න කියලා කියන්නේ. ඉතින් ඕන කෙනෙකුට ඕනම කම්මැලිකමක් ඕනේ මාරාන්තික බයක් ඕනේ සැකක් ඕනේ දුකක් ආපු වෙලාවේ කලවල වෙන්න එපා. ඕකේ හිටපන්. ඉන්නකම බලපන් භාවනා කරපු ඉඳගෙන හිටපු ඉරියව්ව දිහා. මූල කර්මස්ථානයේදී ඒක චිත්තක්ෂණයකට. ඇවිදිනවා නම් ඇවිදින එක එක එක චිත්තක්ෂණයකට බලපන්. ඒක කවදාකවත් උබෝ දාලා ගිහිල්ලා නැහැ. නිදිමතේවත් දාලා යන්නේ නැහැ. වේදනාදීවත් දාලා යන්නේ නැහැ. අන්න එහෙව් සරණක් පිහිටක් තියෙනකොට ඒක මත් වෙන සුළු වෙන්න පුළුවන්, නීරස වෙන්න පුළුවන්. නමුත් කවදාකවත් බව දාලා යන්නේ නැහැ. අන්නේ දාලා යන්නේ නැති බව දැකීමම ප්‍රපංචය වාසිත හරව ගැනීම. ප්‍රපංචය හරහා අපි හිතන්නේ ඒ වෙලාවේ නිවනෙන් ඈත් වෙලා කියලා නෑ. නිවන කන ගාව. නිවනට ඇත්තටම ළඟයි. ප්‍රපංච වෙලා හිත කලගෝසා කරන වෙලාවට වාග් බහුලයටපත් වෙන වෙලාවේදී එහෙම නැත්නම් විස්තර කතා කතා කරනවා මේ ප්‍රශ්න නැහැ. ඔය ඕන එකක් කතා කරන්න. මම පොඩ්ඩක් මූල කර්මස්ථානයේදී ඉරියව්වදී පොඩ්ඩක් බලනවා. ඒ දෙක දෙකක් නෙවෙයි. ඒ දෙක එකමයි. නිවන් දැකපෙන්නාට දෙකම එකයි ප්‍රපංච එනකොටම දන්නවා හොඳම වැඩි. ඕන තරම් ඒ ශබ්ද ගෝසා දාපන්. මම බලනවා චිත්තක්ෂණ වශයෙන් මට අරමුණ බලන්න බැරිද? එතකොට නිප්පච පංච පදේ රතෝ. ඒ නිප්පපංච පදේ කියලා කියන්නේ මේ කම්මැලි පදේ. මේක නැත්නම් මත්විච්ච පදේ. මූල කර්මස්ථානේ. මේ හරකේ හිත බැඳ ගන්න හද බැඳ ගන්න ඉල්ලනවා දඟලනවා කෑ ගහනවා. නෝ නිප්පපංච රත පදේ ආරාධයිසෝ නිබ්බාන යා නිවනට ආරාධනා කරනවා. ඒ කම්මැලිකම ඇති වෙච්ච වෙලාවේ මූල කර්මස්ථානේ බලන කෙනා යෝගක්ෂේමං අනුත්තරං. මුළු යෝගයේ කෙලවර එතරයි. බාධාවකින් පිටාදින්න හදනකොට ඒ ඔක්කොම අස්සෙන් චීන කන්නාඩියෙන් වගේ මූල කර්මස්ථානේ බලනවා. එහෙම නැත්නම් මේකේ තියෙනවා පංචාබි රතෝ මගෝ කියලා කියන අර පේන මත්වීමම අබිරමණය කරනවා මගෝ කියන වචනේ. මගෝ කියන්නේ මුර්ගයාට ඒ දවස්වල මේ ශිරිබිරි සිටින පත්‍රේ මගෝඩිස් කියලා කෙනෙක් හිටියේ. මගෝඩිස්තුමා. මගෝඩිස්තුමා කියලා කියන්නේ අම්මුවල මොට්ටලයා, බූරුවා, ඌරා, බල්ලා සත්වෝ දැන ඔක්කොම හත්තුගේ නම් දාන්න පුළුවන්. මගෝඩිස්. මේකේ මගෝ කියලා තියෙනවා. ඒ ලෝක සංසිත් එක තැනකදී කියනකොට කියනවා මේ මගෝ කියන පදය මගෝ කියන පදය තිරසනෙකුට තියෙදෙනවා <laughs> කියලා ඒ ඒම දාලා පැත්තකින් යනවා. අමනයා ආය කතා කරන දෙයක් නෑ මේ ප්‍රපංචයට ත්‍යාගගත ප්‍රපංච ගැන කතා කරලා තිනවා ඒ වෙලාවේ නිෂ්පංචේ බලන්න දන්නේ නැති මිනිස්සයා මගෝඩිස් තමයි. ඉතින් අපි කවදද මේ මගෝඩිස් යෝගක්කේ මං අනුත්තරම් කියන විදිහට යස්සින් අල්ලපනල්ලේ තමන්ගේ අයිතියව බලන්න පුළුවන්. කාටද තමන්ගේ අරමුණ බලන්න පුළුවන්. ඒක වළක්වන්න කෙනෙක් නැහැ කියලා දකින්නට පේනවා අපේ නිවන් මගට කිසිම බාධාවක් නැහැ මගෝඩිස්කම ඇර. මගෝඩිස් මේ පිටින් එන සද්දවලට චෝදනා කර කර කී කියයි ඉන්නවා. අපි යන් ඉස්සරහට මෙන්න මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවනි මේ ප්‍රපංච පමාද කියන වචන දෙකේ යම්කිසි වෙනසක් තිබෙන බව. ඒ වගේම අටුවාවල බොහෝ විට මේ ප්‍රපංච කියන එක ඊටාම සරල අන්දමින් තෝරන්නේ තණ්හා මාන දිට්ටි වලට කියන වෙනස් නමක් හැටියටයි. තණ්හා මාන දිට්ටි තණ්හා දිට්ටි මානානම් ඒතං අදිවචනං. ওই විදිහට දක්වනවා. පපංච කියන එක තෘෂ්ණා මාන දෘෂ්ටි කියන ඒ ප්‍රධාන කෙලෙස් තුනට අදිවචනයක්. වෙනත් වචනයක් හැටියට තෝරනවා. නමුත් එයින්ම ප්‍රපංච කියන වචනේ අර්ථය තේරුණා නොවේ. ඒවා නිදසුන් තමයි. කාරණයක් ඇත්ත. මක්නිසාද මදුපිණ්ඩික සූත්‍රයෙන්ම අපට පෙනී ගියා ඒ සූත්‍රයේ සඳහන් වුණා අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේ තබ්බං කියලා වචන තුනක්. අභිනන්දිතබ්බං කියන්නේ සතුටු විය යුත්තක්. අභිවදිතබ්බං කියන්නේ කියාපෑය යුත්තක්. අජ්ජෝසේ තබ්බං කියන්නේ බැඳී රැඳී සිටිය යුත්තක්. මේ වචන තුන යොදන්නේ සූත්‍රවල බොහෝ විට තණ්හාමාන දික්ටි කියන කෙලෙස් තුන හැඳින්වීමටයි. ඒතම් මම කියලා තණ්හා වශයෙන් සතුටු වීම අභිනන්දිතබ්බං. ඒසෝ අහං අස්මි මේ මම වෙමි කියලා මාන වශයෙන් කියාපෑමක් අභිවදිතබ්බං. ඒසෝ මේ අත්තා මේ වගේ මේ මගේ ආත්මයයි කියලා දෘෂ්ටි වශයෙන් බැඳී සිටීමක් අජ්ජෝසේ තබ්බං. එතකොට මේ අටුවාවේ තණ්හා මාන දික්ටි වශයෙන් පපංච යන වචනේ තෝරන එක බොහෝ දුරට සහේතුකයි. මේකේ අටුවාවේ තියෙනවා තව ලස්සන කතාවක්. පුරුෂජනයට මේ තුනම තියෙනවා. සෝවාන් වෙච්ච එකනට අභි වදනේ නැහැ. ඒ කියන්නේ නෑ මේ අභිරමණේ නෑ. අජ්ජෝසේ නෑ. මොකද සක්කාය දිට්ඨි නෑ. එතකොට පුරුෂජනයත් අභිරමණය කරනවා. සෝවාන් වෙච්ච එකනත් අභිරමණය කරනවා. පුරුෂජනයා කනප්පුවේ කකුල් තුනම තියෙනවා. සෝවණෙච්ච නයි කකුලෙන් කනප්පුවේ කකුලක් ඇද්ද ගිහිල්ලා. සක්කාය දිට්ඨිය නෑ. ඒකට එයත් අභිරමණය කරනවා. හැබැයි කොර වෙච්ච අභිරමණයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ තුනම තමයි කියන එක ජානකසංශ පිළිගන්නවා. ඒකටම ලස්සනම සමාචරණය තමයි අභිවදිතබ්බං අභිනන්දිතබ්බං අජ්ජෝසේතබ්බං කියන එක. ඒක ඒක මේ මදු මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී ඒ ඒ මාළුක්‍ය පුත්‍ර කියන නාකි ආමුදුරු බුදුචානන්සේට කියලා දෙනවා ඒ රූපේ රස වින්දත් අරමුණ දැක්කත් අභිනන්දනය කරන්නේ අභිවදනය කරන්නේ ඒ නිසා එයා එකෙන් බේරිලා දැක්කේ නැතිකම නෙමෙයි තියෙන්නේ රස විඳින නැතිකම නෙමෙයි තියෙන්නේ රස විඳිනවා දකින්නවා අභිනන්දනය කරන්නේ ඉතින් එතකොට ආතතිය නෑ ඒ තියෙද්දි එයා සැකන මූල කර්මස්ථානේ බලනවා හැම වෙලාවෙම මූල කර්මස්ථානට බලන්න ගියොත් මේ විශේෂ ඥාන පහළවෙන් බාධා වෙනවා මෙතර මූල කර්මස්ථානට යන්න එපා කක්කාවෙම ඉන්න කක්කාවෙ ඉන්න ගමන් යන්න පුළුවන්කම වාසියට තියාගන්න. ඒක හරියට සර්වචත්තනාංශි බුදු වුණාට පස්සේ ඕන වෙන ගලකට රජ වෙන්න පුළුවන්කම තිබුණා. සුද්ධෝදන රජු උඩින් කැමැති ඇවිල්ලා රජ වෙනවට. රජ වෙන්නේ නැහැ හිඟන්නේක් විදිහට ඉන්නවා. හැබැයි රජ කුලේ යුව රජකම දීලා තිනේ ගන්නෑ. ඉතින් ඒක ඊටත් එහා. යුව රජකම නෙවෙයි සක්විති රජකමටත් එහා දීලා තිනව ගන්නෑ. ඉන්න එකක් ආවේ. මොකද හිඟමනේ. ඉන්නේ පාංශ කූලේ. ඉන්නේ කාගේද ගෙදර කාගු පිළක. මොන තරම් සතුටින්ද ඉන්නේ. මට ඕන රජගෙදෙට යන්න පුළුවන්. යසෝදරා වුණත් එක දෙවෙනි සැරේ කතාවද වදින්න පුළුවන්. යසෝදරා එක පයින් කැමති. දෙක කිව්මත් කැමති. යන්නේ තමන් ඉන්නා මේ දුෂ්කර කට්ටක ඒක දුෂ්කර නෑ යාට. යා මේ රජසපත් තියලා ඒක අතහැරලා හිඟන්නේක් විදියට ජීවත් වෙනවා. මේ රජපැටියෙක්. අන්නේ ඒක තමයි අපිට බැරි අපි හිතන රජකම තියෙනවා නම් ඒක අරගෙන පහටිත් දාන්න ඕනේ. ඒක මොකද රජ වෙච්ච නැතිකමේ දෝෂි. රජකම ඒකත් ඉහෙල ගිය මනසට ඕකත් දෙයක්ද බං. ඔය රජකම දෙයක් ඇත්ත නැහැ. බලපන් මේ හිඟන්නේක් වගේ ඉන්නේ කොච්චර ලාභද මේ රජකම තියෙන ඕන වෙලාවක යන්න පුළුවන්. ගන්නෑ. අන්නේ ඒක තමයි මේ ප්‍රපංච කඩන්න තියෙන එකම වැඩේ. උපයන්න තියෙන දේ උපයන්න අපේ ලොකු සංස්කෘතිය බොහොම අහිංසකව කිය හැම ශිල්පයක්ම ඇති කරගන්න හැම ගුණයක්ම වඩන්න වසාගෙන ජීවත් වෙන්නේ. විනේ වසාගෙන ජීවත් වෙන්නේ. යම් පිස්සෙක් පිටහට් එක්ක වගේ ඉන්නවා. දන්නෝ දනි. ඒක දෙයියන්ට තේරෙනවලු බ්‍රහ්මයට තේරෙනවලු මනුස්සයන්ට වඩා. මේ අඟ උස්සන්න ගියොත්, විසිල් ගහන්න ගියොත්, අන්ධහර පාන්න ගියොත් කැතයි. මගෝ. මගෝඩිස්. මේ දේශපාලනේ නිසා යන කුණුහරුපත් ටිකක් කියවන්න ඕනේ කියලා මං කියනවා. ඉඳලා හිටලා මේගොල්ලෝ මේ මේ මෙව්වා දන්නේ නැති අපිට මේ කොල කඩා පාන්න එන්නේ මේ එහෙම මෙන් දාලා නිකන් හැබැයි කෙලින්ම කතා කරුවම පේන කොයි එකත් සරෙන්ඩර් එන්නේ මේ භික්ෂුවක් එක කතා කරන්න ඒ දන්නවා මේගොල්ලෝ බුදුහාමුදුරන්ගේ ගෝලියෝ කියලා කතා කරනකොට සැලුට් එක ගහලා තමයි කතා කරන්නේ සමහර දුස්සීල භික්ෂුවට සැලුට් කරනවා ඒව ප්‍රෝඩා ඒව ප්‍රෝඩා <laughs> ඒක නෙවෙයි මම කියන්නේ භික්ෂුවක් එපා සිංහපැටියෙක් එපා තනකොළ කණ්ඩ. තනකොළ කොටේ හිටපන් කක්ක කොටේ හිටපන් ඒක ප්‍රශ්නේ නැහැ. හැබැයි අපිට තියෙනවා වෙනම නිෂ්පපන්ත පදයක්. ඕනේ ප්‍රපංචයක් වෙනකොට නිෂ්ප්‍රපංච වෙන්න දන්නවනම් නිෂ්ප්‍රපංචයේ ඉන්න ගමන් ඒක තමයි මේකෙන් ගන්න තියෙන පාඩම. ඒ නිසා අපි එතනින් අපිට නතර කරන්න වෙනවා වෙලාව අනුව හොඳතරක් අපි සන්තෝෂ වෙන්න ඕනේ ස්තුතිවන්ත වෙන්න ඕනේ ඥානසංශේ අපවත් උනත් මේ කොටස් අපිට සාකච්ඡා කරන්න පුළුවන් මට්ටමට නිකන් ඉදිරිපත් කරා. ඉතින් අපේ තියෙන ජඩකමට අපි ඒ වංශකට දොස් කියනවා වගේ පේනවා. හැබැයි එහෙම ගන්න නෑ. මම කිසිම නෑ මම පුදුම කොයි අතේ හැරිලා හිටියත් ඥානසාධන තල්ලුවක් දෙනවා මිසක මම හැරිලා ඉන්නේ රිවර්ස් එක පැත්තට ෆෝවර්ඩ් එක පැත්තට මට ප්‍රශ්නයක් නෑ. තල්ලුවක් දෙනවා. මොකද මේ අපිට මේ තියුණු භාවය අපිට මේ ප්‍රනීත භාවය ඥාන රාම සංසිතිකත ඇති කරපු මේ මේ ඒ කම්බිනේෂන් එක හම්බ වෙන්නේ නැති යෝගයක්. ඒ නිසා දොස් කියනා වගේ පේන්නේ තියෙනවා මයි ළඟ නෑ. මයි ළඟ බොහොම පුදුම ප්‍රසාදයක් තියෙන එක කවුරු පටලවා ගත්තා ඥානසංශේ පටලවා ගන්න. ඥානසංශ හොඳටම දන්නවා මගේ කට ටිකක් සරයි කිය. අනික් කටේ බයයි. ඥානසංශේ බයත් නෑ. මයි කට සර වුණාට බය නෑ. ගහනවා මට වැටෙන්නම ගහනවා. ඉතින් දැන් ගහන්න කෙනෙක් නෑනේ. දැන් මම නිකම්ම අයියා. ඒ නිසා මෙතනින් නැතර කරන අපේ මේ මේ සමාලෝචනේ අපි ඉදිරිපිට අනිත් කලාට කරමු සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි